නැයි එහෙමනම් කවුරුනි අපේ සංග්‍රහණ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අඟහරු ආදාවක් ලැබිලා තියෙන අපි ඒ සඳහා දැනට ආරිෂ්ඨ හැටියට කරගෙන යන්නේ නිවෙනීමේ දේශනා විදිය පිළිබඳ අපේ විග්‍රහයක් නැත්නම් අර්ථකථනයක් එහෙම නැත්නම් අපිට තේරෙන හැටිය හදාගලා ගැනීමක් කරුකදේශු කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ කරන ගෞරවයක් වශයෙන් සිටියනු අපි එදා නැතර කර උතනින්ද ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා මේ චන්ද්‍රත් සාන්ති ඉල්ලා සිටු ආරම්භය ලබනවා.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 මම ඊයේ එදා මේ අවසන් කරපු තැනට චුට්ටක් කලින් පටන් ගන්නවා මේ පොඩ්ඩක් මේ කොනක් පාද ගන්න. එතකොට මෙතන 72 වෙනි පිටුවේ මෙහි විදිහ සඳහන් වෙනවා. මෙය ඇති කලෙහි මෙය වෙයි. මෙය හට ගැනීමෙන් මෙය හටගනී. මෙය නැති කලෙහි මෙය නොවේයි. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි. කියන මේ ඉදප්පච්චේතාව. මේකෙන් කෙරෙන්නේ අර දෘෂ්ටීන් විනිවිද යාමයි. අර ભેද සමහන් කරන ස්වභාවයක් තියෙනවා මේ දර්ශනයේ. ලෝකයේ තිබෙන ගැටුම මේ සම්‍යක් දර්ශනයෙන් වළක්වන්නේ කොහොමද? අර ගැටුමට හේතු වූ මූලික උපන්යාසයම ඉවත් කිරීමෙන්. මොකක්ද මූලික උපන්යාසය? මුලින්ම තබාගත්ත අදහස මොකක්ද? එතන දෙකක් තිබෙනවා කියන එක. ඒ තර්කකාරයෝ නම් නොඑක් විදිහට එකක් එක එකක් නිසා දෙකක් නොවේ ආදි වශයෙන් නොයෙකුත් පදමාලාවල් ඉදිරිපත් කරනවා. නමුත් සම්‍යක් දර්ශනයට අනුව මෙතන දෙකක් පිළිබඳ මේ අදහසම එක්තරා විදිහක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ මේක ඈඳුත්තක්. පටිච්ච සමුප්පාද ධර්මයට අනුව මේ ඝට්ටණය වළක්වන්නේ මේ දෙක ඈඳුත්තක් ඈඳුත්තක් හැටියට සැලකීමෙන්. මේක ටිකක් කල්පනා කර බැලිය යුතු අදහසක්. ඒ කියන්නේ ලෝකයේ තිබෙන ධර්මතාව පිළිගැනීම මගිනුයි අර බෙහෙද සමහන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ සොයාගත්ත පටිච්චසමුප්පාද ද්වාදසංගයේම අපි එන් කීපයක් පමණයි එළියට අරගෙන නිදර්ශන වශයෙන් දැක්වුවේ ජාති ජරා මරණ. දෙක අතරින් ජාතිය ඇතිකල්හි ජරා මරණය වෙයි. ජාතිය ඇතිවීමෙන් ජරා මරණය ඇති වී ඇති වෙයි. ආදි වශයෙන් මේ විදිහට විග්‍රහ කරන්න පුළුවන් ස්වභාවයක් ඉදප්පච්චේතාවක් තිබෙනවා. මේ ඉදප්පච්චේතාවම සනාතන ධර්මතාව බව වඩාත් හොඳට පැහැදිලි වෙනවා සංයුත් සංගේම නිදාන සංයුත්තයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පාඩයෙහි. අවිද්‍යා පත්‍යා භික්ඛවේ සංඛාරා. යා තත්ත්ව තතථා අවිතතථා අනඤ්‍යතථා ඉදප්පච්චේක අයං මුච්චති භික්ඛවේ පටිච්චසමුප්පාදෝ මෙතනදී අර මුල් අංග දෙක අරගෙන අවිජ්ජාව ප්‍රත්‍ය කරගෙන සංස්කාරය ඇතිවෙත්. එහිලා මේ කියපු අවිජ්ජා සංඛාර කියන පද දෙක පිළිබඳව යා තත්ත තතතා. මේ පිළිබඳව යම් තතතාවක් වෙයිද, අවිතතතාවක් වෙයිද, අනන්‍යතතාවක් වෙයිද, ඉදප්පච්චේතාවක් වෙයිද, මේම පටිච්චසමුපාදයයි. මොනවද මේ කියාපු වචන? සතතා කියන එක ඊටාත්ම වැදගත් වචනයක්. සතා කියලා කියන්නේ කෙසේ කියන එකට. යථාභූත ඥාන දර්ශන කියන අදහස ඉබේටම මතුවෙනවා මේක කියනකොට. ලෝකයේ ස්වභාවය යම් ආකාරයකද අන්න ඊට ගැළපෙන ආකාරය කියන එකයි. එතන සතා කියලා කියන්නේ. එතකොට අපි අපි මෙතනින් අපි පොඩි විග්‍රහයක් ටිකක් ගත්තොත් පරිසම්පාදයේ නැත්නම් ඉදප්පච්චතාවයේට මේ ඉඩක් සලස ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ නිවන නිවීම දේශනාවලින් පස්සේ වෙනම දේශනාවලියක් පැවැත්තුවා මේ පටිච්චසමුපාදය පිළිබඳව. ඒක මීට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගියා. ඉතින් මේක තමයි ඉස්සල්ලාම වගේ මේ හඳුන්වා දෙන අවස්ථාව මෙතනේ අනුගණන් වල විචිතය. ඉතින් ඒකෙදී මේ ලෝකේ ඇති වෙන දේට යන්න දෙන්නේ නැතුව මේ මිනිස්යා කියන සතා කරන පෙරලි තුන තමයි ප්‍රපංච තුන තමයි තණ්හා මාන දිට්ඨි. මේ වැඩේදී මගේ ලොකු කුට්ටිය කඩා ගන්නවා. ඒ කියන්නේ මාත සහ මගේ අයට. ඉතින් ඒ සඳහා යා තනියම ප්‍රයත්න කරන්න ගිය ගමන් මොන පරිසම්පාදේ පොඩ්ඩක් හැලහැප්පෙනවා. ඊගාට මාන්නයක් ඇති කරගන්න එකලිය මමයි උනේ මටයි කියලා මේ ලෝකේ ස්වභාවයට ඉඩ දෙන්නේ නැතුව ඒක පිළිබඳව මැනීමක් හදනවා. හරියට වැරදුනා මට හරි ගියා හරියට හරි ගියා මට වැරදුනා ඊට පස්සේ අර පටිසම්පාදයේ ගැත්තක තියලා ලෝක න්‍යාය ගැත්තක තියලා මෙහා ප්‍රයත්න කරනවා ඊගාවට දිට්ඨි දෘෂ්ටියක් තියෙනවා මම වෙමි කියලා ඒ අර මම වෙමි කියන එකෙන් තමයි මම නිකන් ඉඳලා අම්මා හරි කාණ්ඩව ඉතින් ඒ නිසා මේ අර පටිසම්පාදයේ ස්වභාවික ගලණය ගලණේ කොටසක් වෙන්නේ නැහැ ගලණය වෙනස් කරන්න හදනවා ඉතින් මේ සඳහා මනුස්සයාට තියෙන ආයුධය තමයි චේතනාව. එහෙම නැත්නම් සංස්කරණය. සකස් කිරීම කරනවා. ඒ සකස් කිරීම කරන්නේ අර තණ්හාමාන දිට්ඨි තියෙනකොට විතරයි. ඒ තණ්හාමාන දිට්ඨි නැතුව තිරසංසත්තු ගස්කොළමුත් සකස් කිරීම ගැක් කරනවා. ඒවට සංස්කාර කියන පදේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ ධර්මතාවයෙන්ම සිදුවෙන එක. මනුස්සයා ඒ ධර්මතාවයට පොඩ්ඩක් එහා ගිහිල්ලා එයා විශේෂ ඥාන පාවිච්චි කරලා සමීකරණ පාවිච්චි කරලා මේ පරි මේ පරිච්ඡේදම්පාදේ වැඩි කොටස කඩා ගන්නවා. ඉතින් ඒ නිසා මෙතන වැඩිකාරය වෙන්නේ චේතනාව. මේ ගලන ගැල්මට යන්න දෙන්නේ නැතුව නැත්නම් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා වෙනුවට ඒක තේරුම් අරගෙන ඒක වෙනස් කළ යුතුයි. මම වෙමි. මම මේක කරනවා. කියලා අන්නේ ගන්න දැඩි අදිෂ්ඨානය නිසා මේ ස්වභාව ධර්මයේ තතතාවයක් තියෙනවා. එහෙව් ගතියක් ඒ එහෙව් ගතියට ගල කොළු ගහ ගන්න කියන මනුස්සයාගේ ඔළුව තුවාලය. එහෙම ගතිය නම් එහෙම ගතියම තමයි හැම දඟලුවක් නැතත් ඒක එහෙමම. ඒ ස්වභාවය වෙනවා. නමුත් ඒ තල්ලු කරන්නේ යෑම නිසා ගලකට ඔළුව දරුවාගේ වෙනවා. නමුත් මේ චේතනාවකින් කල යුත්තක් බුදුහාමුදුරු පෙන්වනවා මේ තත්තාවේ තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න විදිහට නෙවෙයි තත්තාවේ කියන්නේ බොහොම අහලා තියෙන්නේ. ඒ සඳහා ප්‍රයත්න කරන්නේ කොහොමද? තේරුම් ගැනීම සඳහා. නමුත් මේ විසබතර වෙනස් කිරීම සඳහා එහෙනම් වෙන කෙනෙකුට ඉක්මනින් සිටීම සඳහා ලොකු කුට්ටිය කඩා ගන්න යන්නේ වුණා. ආන්නේ කටයුතු වලදී අපි ඒ සබහා ධර්මයට යම්තාක් හානියක් අපේ වචනින් කියන වෙනවනේ. ඒ සමාන හානියක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ දඟලන වැඩියෙන් දඟලන එකට කෙලින්ම තියෙන දේ තමයි අසහන. බලාපොරොත්තු සුන්නේ. ටික ආතතිය. ඒක කොහොමරි කරගන්න දත කාගෙන නටනවා. ඉතින් ඒකමයි අපාය කියන්නේ. අයින් එහාට වෙනම අපායට ගිහිලා කරන්න දෙයක් නැත්තේ නෑ. ඕකමයි අපාය කියන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන ආර්ථික සාපේක්ෂව අසානික සාපේක්ෂව මම යම් ප්‍රමාණයක සබඳාන්විත විරුද්ධ ගිහිල්ලා තියෙනවා. ඒ විරසක වීමේදී ඒ ප්‍රමාණය තේරුම් ගන්න මම පුළුවන් තරම් මේ සබඳාන්විත එක යන්න ඕන කියලා කියන මිනිස්සු ඉතාම සුළු කොටසයි නිරූපේ. අනික ඔක්කොමලා ඉන්නේ මේ වෙනස් කළ යුතු වෙනස් කරනවා කියන අදහසේ ඉතින් ඒක අපසන් වෙන්නේ. ඉතින් නැත ගැති වෙච්ච මේ නවීකරණ ප්‍රගමන තාක්ෂණික නිවල දැනුම නිසා මනුෂයාට ලොකු ගැම්මක් ආවා ඒක වෙනස් කරන්න පුළුවන් කියලා. බඩගෙන පොළොව මට්ටම් කරන්න පුළුවන්. ඉතින් ගොවියෝ කඳුවල වැවුවාට දැන් මට්ටම් පොළොවේ වන්ට ලැස්තිලා තියෙනවා. ඉතින් ගොවියෝ කඳුවල ගෙවල් හැදුවට දැන් උත්සාහ වශයෙන් පොළොව මට්ටම් කරලා බලනවා කියන්නේ. ඉතින් කියනවා මේ ලොකු ගෙපල් කැපුවට පස්සේ මේ කැරකෙන ලෝකේ එයා ගෙපල නැති කරන්න ලෝකයා උත්සාහ කරනවා. කැරකෙන ලෝකේ. ඒක විශාල නායම් සිද්ධ වෙනවා. අර මෙහෙම කපලා තියෙන එක නෙවෙයි රවුමනේ තියෙන්නේ. ඉතින් අර කැරකෙන දැනක හිතන්න කියනවා එහෙම කට්ටයක් කපුවාම ඒකට මේ ගුරුත්වාකර්ෂණය බලපාන නැහැ. ඒක සෙනායම. ඒ සෙනාය කියලා මැරෙන්නේ අහත්පු ගෙවල් ටිකේ ඉන්න කට්ටිය විතරයි. ඒ ඒ ටිකම මැරෙනවා. ඉතින් මේ ක්‍රමයේ සමතුලිතතාවයක් ගැන දැන් තමයි පොඩ්ඩක් හරි හිතන්නේ සස්ටේනබිලිටි කියලා. හොඳ ලස්සන වචනයක් තමයි මට ඉන්නේ. මේ පවතින දෙයක් කරන්න බෑ. අපි මේක කාබාසිනියා කරලා කාලෙම ඉච්චාම දරුවන්න මොකද වෙන්නේ? දස්කලම් වලට වෙන්නේ. රසාසප්පයට මොකද වෙන්නේ? ඉතින් ඒකේ ඒ ලෞකික විශ්ය වම වුණාට පෞද්ගලික විශ්යක් තියෙනවා යථාපත් ඉදප්පච්චේතාවේ තේරුම් අරගෙන මේ මට ආසානේ ආවේ මොකටද? ආතති ආවේ මොකටද? සර්බදාරි දෙය කරා වෙලාද? අල්ලපු ගෙමිනේ හුණියම් කරලාද? විස බීජයක්ද නෑ. තමයි මේකට හරහා ගියා නම් ඒක වෙනවා. අන්න ඒක තේරුම් ගන්න කිව්වොත් අපි ඉදප්පච්චතාවයෙන් ගැලවෙන ඒ තමයි නිවන කියන්නේ. ගැලවෙනවා කියලා කියන්නේ ඒක දැනගෙන මේ මකරත් එක රණ්ඩු කරන්න යන්නේ නැහැ. වැලිය උඩු ගහගන්න යන්නේ නැහැ. මේ ගල පලනවා කියලා දැඟලුවට හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉලක්කච්චේ තායි තේරුම් ගත්ත එක නා තතකාවේ තේරුම් ගන්නවා. එහෙව් ගතියක් මේකේ තියෙනවා. උඹලා දන්නේ නැති විශාල න්‍යායක් මේකේ තියෙනවා. ඒක තමයි ඔය ගුරුත්වාකර්ෂණය කියලා මේ භෞතික වස්තුන් වලට පෘථිවියට සම්බන්ධ කරලා ඉසෙක් නිව්ටන් හොයාගත්තට පස්සේ ඒගොල්ලෝ හිතුවා දැන් හරි දැන් යතුරු අහු නැහැ කියලා. නමුත් ඒගොල්ලෝ ගලලා ගුරුත්වාකර්ෂණය විතරයි. ඊට පස්සේ ඊටාම කුර ඉසාන කොටස බලලා ඒ පෘථිවිය ඒ ඉතාම කොටස් අංශුව පරමාණුව particles වලට ගියාට පස්සේ පේනවා ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන සම්බන්ධතාවයක් බලවත් හා සියුම් කියලා. අනිත් ඒ දෙක ආවට පස්සේ ඒකට ගුරුත්වාකර්ෂණ බලපන්නේ නැහැ. ඒක ඊටදී බොහෝම සියුම්. ගුරුත්වාකර්ෂණ ප්‍රතික්ෂේප වීම නෙවෙයි වෙන්නේ ලොකු වස්තු වලට ගුරුත්වාකර්ෂණ බලපාන. වස්තුවක් බවට පත්වෙච්ච නැති ශක්තිය ගත්තාම ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන සම්බන්ධතාවයක් ආකර්ෂණ වගේක්. ඒක බලපුවට පස්සේ පේනවා එදා තිබුණේ මහා ළමාට ළමා දැනුමක් දැන් ඒකට මොන ගැඹුරක් තියෙනවා කියලා නැනෝ ටෙක්නොලොජි වල ඒ තාම සියුම් කොටස් වල ගන්න. ඊට පස්සේ බලනකොට මොනරගේ පේ නැනෝ ටෙක්නොලොජි තියෙනවා. තාම කුඩා කොටස් වලින් තමයි ඩිලිසෙන් හදලා තියෙන්නේ. ඒ විද්‍යාඥයෝ හදපුවා නෙවෙයි. විද්‍යාඥයෝ ඒකට උත්තර දෙන්නේ ලෝකය දිහා බලලා. බුදුරජාණන් මේ සියල්ල දැකලා කිව්ව කී උගරයක් නැහැ මහණෙනි. ඔය සමාජ විද්‍යාවෙන් බැලුවොත් ඔබ බලපන් ඔබ ගත කරන ජීවිතයේ ස්වභාවික ජීවිතයක්ද කියලා. ඔබ ගත කරන ජීවිතේ ආරිභෝගිකත්වයට ලැබිලා මේ අනික් කටේ කඩාන බිඳගෙන යන එකක්ද නැත්නම් මේ නිහතමානී අහිංසක ජීවිතයක්ද කියලා උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්නලා සංඝයා වහන්සේලා හඳුවා. සංඝයා වහන්සේ දුව ආදර්ශවත් විදිහට ජීවත් වෙන්න අනික් අයට අර පිටවෙන සුදායක ක්‍රමයකට සුඛභෝගී වෙන්න එපා. පාරිභෝගිකත්වයට වැටෙන්න එපා. එවැනි ලෝකයක් තියෙන එළිය. එදත් සාවත්ති කියලා කියන්නේ සබ්බන් අට්ටි කියන වචනේ තමයි සියලුම දේ තියෙන නගරේ. කොහොම ඇතන්ස් නුවර වගේ. ඉතින් ඒකේ තියෙදි බුදුන්සේ එතන ඉඳලා බොහෝම නිහඬ ජීවිතයක් ගත කරා. ඒ නිසා ඒ තතතාවේ කියලා කියන්නේ එහෙව් ගතිය බුදුරණත් එහෙව් ගතිය එහෙව් ගතිය නයි. ආධික පාරිභෝගිකත්වයට ගිය නළු නිලියන්ට පවා එහෙව් ගතිය එහෙව් ගතිය. ඒක හදාරන්න දැඟලුවොත් නැහැ. දුවන ජෙනරේටරය කරන්ට් එක ඇති කරන හැටි එන්ජින් එක මෙහෙමයි ජෙනරේටරය මෙහෙමයි කියලා බලන්න බෑ දුවද්දි එකක් කරන්ට් එක වදිනවා අනිත් එක මේ කෑම් එකක් එහෙම වැඩ කරන හැටි දුවද්දි පේන්නේ නැහැ ප්‍රතිරෝධයක් දුවද්දි පේන්නේ නැහැ පිස්ටන් එකක් දුවද්දි පේන්නේ නැහැ ඒක නිකන් ශක්තියක් වඩපත් කරලා තියෙනවා අද තිබ්බොත් ඉවරයි ස්ලෝ කරන්න එක්කෝ හල් එක ගලවන්න ඉස්සෙල්ලා නතර කරන්න බුදුරජාණන්සේ අපේ චේතනා ජීවිතේ 100 100ක් නතර කළා වාඩිලා මොනවක්වත් කරන්න කිව්වේ මොනම චේතනාවකට තෝරනකොට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර පේන. ඒව ප්‍රතිසම්පාද. ඒව තතතාවි. ඉතින් අපි කියන බලන්න අරක පේනවා, මේක පේන්නේ නැහැ, ඒක පේන්නේ නැහැ, මේක පේන්නේ නැහැ කියලා චෝදනා කරනවා. තතතාවෙට මේ චෝදනා කරන්නේ. ඒක උඹට ඕන විදිහට වෙන්නේ නැහැ. ඒ වෙන විදිහ තේරුම් ගන්න දස දහස්වර බලන්න. කිසියම් චේතනාවක් නොකර චේතනාවක් කරනවා නම් චේතනා කියලා දැනගන්න. කියලා චේතනා නොකර නිකන් ඉඳගෙන ඉන්න. just be. එතකොට තේරෙනවා අපි නම් අපි තණ්හාට මොකද වෙන්නේ? මාන්නයට මොකද වෙන්නේ? දිටියන ගියා ගොච්ච දානවා. සැලසුම් හදනවා. ඉන්න බෑ කියනවා. උඩල කොට උඩ තිබ්බා වගේ. එක්කෙනෙකුටවත් ඒක වෙනසක් නැහැ. නමුත් මේ යන්න හදන්නේ චේතනාපූර්වක ලෝකේ නතර කරලා අචේතනිකව සිදුවෙන දේවල් බලනවා කියන්නේ ස්වභාවය බලනවා කියන්නේ. තතතාවය බලනවා කියන්නේ. තාත්වික වෙන්න හදනවා කියන එක. ඉතින් අපි තාත්වික රංගපෑම් කරනවා මිස තාත්වික වෙන්නේ නැහැ. අපි තාත්වික රංගපාන භාවනා කරනවාගේ පෙන්වන්නේ. භාවනා කිරුවනේ තියෙන සතිමත් වෙන්න වාඩිලා මොකද වෙන්නේ බලන්න. වෙනදේ සම්පූර්ණ න්‍යායක් තියෙනවා. ඒක ඕගොල්ලෝ කැමති නැති මොකද හේතුව? තණ්හාමාන දිට්ඨියෙන් බලන නිසා. කැමති වෙයි වෙනදේ බලන්න කැමති වෙනවා. ඒක සනාතනික සුව දෙනන දෙයක්. එහෙම නැත්නම් ඉගෙන ගන්න තියෙන දෙයක් මොකද ස්වභාවයෙන් පේන දෙයක් නෙවෙයි අපේ ස්වභාවයෙන් පේන දේ තමයි ඉන්ද්‍රියන ගෝචර වෙන දේ. ඇහැට කන්දනොත් මේ තතතාවේ ඉඳුරන්න ගෝචර වෙන දෙයක් නෙවෙයි. ඒකට වෙනම ඉන්ද්‍රියක් අවශ්‍යයි. ඒ ඉන්ද්‍රිය ඒ චේතනාවකින් පහල කරගත යුත්තක් එතනයි ගැටෙන්නේ. ඒක කරන්න චේතනාවක් ඕනේ. හිතාරින් චේතනාවක් ඕනේ. ඒක විදිහට වාග් වෙන්න චේතනාවක් ඕනේ. ඒක විදිහට හක්මන් කරන්න චේතනාවක් ඕනේ. ඇත්ම දිනනකොට කනකොට යනකොට බලනකොට බලන්න චේතනාවක් ඕන. නමුත් ඒක ටික වේලාවක් කරන යෝගාවචර දන්නවා චේතනාපූර්වක කරත් ටික වේලාවක් අචේතනිකව මේක යන්න පටන් ගන්නවා. අන්න එතනින් භාවනා පටන් ගන්නවා. අත්පනුණත් අචේතනික වුණාට පස්සේ මොන තත්තාවේ පේනවා. වෙන වෙනවා, නිදිම වෙනවා, මම ලකුණු තේරුම් ගන්න බැරුව යනවා. භාවනා ශක්තියෙන් කෙරේ ගියත් ආශ්‍රව ප්‍රසවාස උදුරට සංුණාට පස්සේ උන ආශ්‍රව ප්‍රසවාස විකර ගන්න බැරි වෙනවා. නිකන් කොතන වෙනවද කියලා බලන්න බැරි වෙනවා. කයි අනිකුත් වේදනත් එක්ක බිම්බීම කිලිමාන බණ පැටලෙනවා. ඊට පස්සේ බාහිර අනිකුත් දේවල් එක කයි අනිකුත් දේවල් පැටලෙනවා. විශාල ගමනක් යනවා. ඒක යෝගාවචරය කරනවා වැරදිලා කියලා. අර මොකද තණ්හාව නිසා යෙම හිතන්නේ. මානෙ නිසා, විත්‍ය නිසා හිතන්නේ. මේකට වෙන්න දෙන්න කාය ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕනේ. ඇත්තටම වෙන්න ඕනේ කාය ජීවිත නිර්පේක්ෂ වීම නෙවෙයි. චේතනාවක් නැති කරන්නේ. ඉති උපාදාන චේතසා අදිඨානාබිනිවේසානුසය තේපජහන්තෝ විරමතින උපාදය මොනම දෙයකින්වත් මේ සිදුවෙන දේ සකස් කරන්න යන්න එපා කරනවා නම් මතක තියාගන්න කර්ම රැස් වෙනවා වෙන දේ දිහා බලන්න ඒකට කියනවා සබ්බ ලෝකේ අනාභිරත සංඥා ලෝකේ සම්පූර්ණ අභිරතිය නැතුව මේ අනාභිරතව සිද්ධ වෙන දේ බලන්න මෙතන එක්කෙනෙක්වත් නොබලන්නේ ඒක දකින්න බහන වැරදිලා කියලා ඒකේ පේන්නේ මට පහලින් ගිලිහිලායි කියලා ඒක පේන්නේ මොකද්ද නොදන්න තැනකට ගියයි කියලා. ඒක පේන්නේ සීමාවල් නැති තැනකට ගියයි කියලා. ඉතින් මේ ගැඹුරක් බව දන්නේ නැහැ. එයා ආයෙත් හයියුස් මරගෙන නිදිමත නැති කරන්න හදලා චේතනා පිළිලා ආයෙ හතරස් කරගන්නවා. තතකාවේ වෙනුවට මොකද්දෝ තාලයක් ඇති කරනවා. ඒවට තුනයි තියෙන්නේ සන්නාමාන දිට්ඨිය. ඉතින් මේ සන්නාමාන දිට්ඨිය තියෙන හැමතැනම චේතනාවක්. චේතනා නැති තැනකයි ඇති තැනකයි වෙනස අල්ලගන්න බැහැ. එමත් මොකද අසංස්කාම අසම්පජාන කාය සංඛාර වර්ගයක් තියෙනවා. අසම්පජාන වචී සංඛාර වර්ගයක් තියෙනවා. අසම්පජාන මනෝ සංඛාර වර්ගයක් තියෙනවා. මේ පුරුද්දට අපෙන් සිද්ධ වෙන දෙයක් තියෙනවා. ආනි ඒක දැක්කම පේනවා මේක ඇතුළේ භූතෙක් ඉන්නවා. මම නොකරුවාට ඒ භූතයා වැඩ. ඒ කවදාකවත් සතුටට නෑ කාගේ. ඒක තමයි පිස්සු කියන්නේ. කතා කරන්න ඕනේ නෙමෙයි කියන්නේ. කරන්න ඕනේ නෙමෙයි කියන්නේ. හිතන්න හොඳේ හිතේ. කරන්න ඕනේ කියනවා ඇට ඇක්සිලරේටර් වෙන්න බෑ. අතපයක් පේ කැපෙන්න බෑ. දත හැපෙන්න බෑ. බත් කරනකොට. කතා කරන්න ගියා නම් නඩු කියන තරම් වර්ධ වචන පාවිච්චි කරන්න වෙන්නේ නෑනේ. හිතේ තියෙන්නේ පිරිසුත් තැන තිබ්බහම කඩප්පුල දැන්ට යනවා. ඒක අසම්පජානව සිදුවේ. ඒ කරේ ඒවට කියන බුදු දානසේ පෙර කළ අකුසල කර්ම කාරණු නිමිති එහෙම නැත්නම් අපේ කුනිස්සේ සම්පatti විපatti හැම කෙනෙක්ම චේතනා නැත කරපු ගමන් මොකද්දෝ වැඩක් යනවා. මේවට කියනවා අනිච්ඡානික පේශින්ගෙන් වැඩ වගේක් යනවා. කවුද ඒක කරන්නේ කියලා කියන්න බෑ. හැබැයි මෙයාට බලලා කියන්න පුළුවන් මයි ළඟ තියෙන මොනෝගේ කර්මද කියලා. මගේ මල්ලේ තියෙන්නේ, මගේ බැංකුවේ තියෙන්නේ, මගේ ලයිබ්‍රරි එකේ තියෙන්නේ මොනවද කියලා කියතයි. ඒව එළියට එන්න පටන් ගන්නෙ චේතනාතර කරන පස්සේ ඉදුරංගේ අරමුණු ගැනීම නතර වුණාට පස්සේ. එතකොට ඇතුලේ ගැබ්බෙලා තියෙනවා එළියට. ඒක හැමදාම බය වෙනසුලි. ඒකට කියන්නේ බීතිකාය. ඊනෙන් බය වෙනවා. ඒක ලේසි නෑ. ඒකට ගිය ඔක්කොගම බලන්න එක්ක කැරක් එනවා, ඇම්බර් එනවා, අරක පේනවා, මේක පේනවා, වමනේ තියෙනවා, නිදිමත එනවා, රෑ නෑ, දවල් නැතුව වෙනස් වෙන්න පටන් ගන්නවා, නිින්දයක් නැතුව යනවා. හැම වෙලාවෙම අපි ඒව නැතර කරලා, තකතාවේ නැතර කරලා, මගේ ශිල්පදා. ඒ නිසා කියනවා හිතන හැම වෙලාවෙම කල්පනා කරන හැම වෙලාවෙම සුභා ධර්මය නැති. අතදාල් හොල්ලන තාක් අල්ගංග කැළඹෙනවා. කැළඹීම අනුතරව පස්සේ යටම්පත් වෙනවා. ඉතින් ඒක පුරුදු කරන එකට විපස්සනා කරනවා කියන්නේ. විපස්සනා වෙන්නාරින එකයි තියෙන්නේ. එතෙන් යනකම් ඒ ඔක්කොම සමතට ගන්න ඔය කිරීමක් තියෙනවා. අරද කරන්න ඕනේ මේක කරන්න ඕනේ ඒ ක්‍රම ඉගෙන ගන්න ඕනේ මේ ක්‍රම ඉගෙන ගන්න ඕනේ ක්‍රම ඉගෙන ගත්තේ වුණා අතහරින එක තමයි විපස්සනාදී වෙන්නේ. අර ක්‍රම වලින් ගිහිල්ලා මට්ටමකට ඇවිල්ලා ඉබේ සිටින තැනට යන්න ගියාට පස්සේ මේක අතහැරලා වෙන දිහා බලන්න. අටවි කැලයක් දිහා බලනකොට මොනවක් පේන්නේ නැද්ද වෙනවා. හැම ඔක්සිජන් අංශුවක්ම ඒකේ ස්ථාවර කරනවා. වතුර පාවිච්චි කරනවා. සූර්ය ලෝකෙත් පාවිච්චි කරනවා. පාවිච්චි කරන ඇඟට දැනෙන්නේ තියෙන්නේ වැඩි. ලෝකේ තියෙන ලස්සනම පද්ධතිය. ඒ නිසා මේ තතතාවය අභිතතතාව, විතතතාවයක් නැති බව අනන්‍යතාව වෙන එකක් නැහැ. ඉදප්පච්චේතා. මේ අතගන්නේ මේ වන්නේ. විහුඹ හිතියක් වෙනවා නැසත් වෙනවා. බුදුහාමර පහළුණක් වෙනවා නැසත් වෙනවා. ධනට කිව්වටත් වෙනවා නැසත් වෙනවා. ඒක තමයි යාදෙන දෙයකට කියනවා න්‍යාය ධර්ම කියලා. ඉතින් මේ න්‍යාය ධර්ම වල පුද්ගලාරෝපණය කිරීම තමයි දේව ධර්ම කියලා කියන්නේ. ඒක දීයන්ාංශ නමක් කරනවා ඒ දෙයයන්ාංශ කරන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ දෙයයන්ාංශගේ පොතේ හැටියට කියලා. බුදුදානසේක නිර්පුද්ගල කරනවා. මේක ධර්මතාවය. සත්‍යයක්. මේ සත්‍ය ඇත්ත හත වෙලා දෙන එක නිසා. සත්‍ය කියන එකමයි හත වෙලා දෙන්නේ. ඉතින් සත්‍ය පිට දුන්නා. ඒ කියන්නේ අඥාන උපේක්ෂාවක් හෝ පරාදේ පිළිගැනීමක් හෝ බයකට නෙවෙයි. කරලා කරලා කරලා කෙලි ඉවරනාට පස්සේ තමයි අපි නොකර සිටීමේ කලාව ඉගෙන ගන්න. එතකන් ඇඟේ හයිය තියෙනකම් බෙල්ලෙන් උඩ පණ දෙනකන් නටනවා. ඉතින් මුද්‍රෙන් කියන කොහොමද අවුරුදු 7 දී මේ නැටිල්ල නක කරලා බලන්න පුරුදු කෙරුවොත් කොච්චර ශක්තියක් ඉතුරු වෙයිද? කොච්චර ලෝකේ කැලසෙන්නේ නැතුව ඉතුරු වෙයිද? කොච්චර ලෝකේ සාන්ත වෙයිද? දැන් අපි ඉන්නේ වලිගේ කිචි බහනවා වගේ පයින්නවා අත්ෙන් අත පයින්නවා වහලින් වහලට බහනවා යන යන ගන්න ගින්නක්. ඉතින් අපිට තේරෙන්නේ නැහැ අර අචේතනිකව වෙන දෙයකට වෙන් දැරලා කටයුතු කරන එක. ඒකත් එක සැරේ කරන්න බෑ. චේතන අඩු දේවල් වලින් වැඩි චේතනාව ප්‍රතිස්ථාපනය කරලා ටික ටික ටික ටික ටික වෙන් ගන්නකොට ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය කියලා බුදුහාම කියනවා. සකස් කරන්න ගන්නවා. ඒක තමයි අඳුම සකස් කිරීම. මේකට ගියාම අනිකුත් ගුරුසු ඔක්කොම අයින් ඒක ඒක විසින් අයින් කරලා දානවා. ඒක නිසා අපි බුදුන් ගන්නවා කියන්නේ චේතනාවක් තමයි. භාවනා කරනවා කියන්නේ චේතනාවක් තමයි. ඒ හැම එකක්ම තත්තාවයට විරුද්ධයි. එහෙම නැත්නම් පටිසම්පාදයේ විරුද්ධයි. නමුත් අපි ඒක දැනගෙන යන්නේ ගුරුෝසු දේවල් සියුම් දෙකින් ප්‍රතිස්ථාපනය කරනවා. සියුම් දේ අති සියුම් දෙකින් ප්‍රතිස්ථාපනය කරලා ඒ සංස්කාර නැත්තන්ට යනවා. එතකොට අර සත්‍යය සචේතනිකව කරන වැඩ නෙවෙයි කලින් කරපු කර්ම ශක්තිය ගෙවි ගෙවි යෑමකට යන පටන් ගන්නවා. මොකද එන කිසිම දෙයකට ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. දැන් නම් ජවුවත් ප්‍රතික්‍රියා කරන්න යන්නේ කියනවා ඉස්සෙල්ලා මම ගහනවා අද මම ගහන්න යන්නේ මම අහගෙන ඉන්නවා අද එකට එක කියන්නේ ඇයි හිත ඒකත් නැති කරගන්නවා අනේ වෙනකොට කර්ම ජීවෙනකොට අලුතෙන් කර්ම රස නොකර ලෝකයේ දිහා බලනවා කර්මයක් ඉන්නේ ඉස්සෙල්ලා අලුතෙන් කර්ම රස කරගන්න හැටි මේ මොනම දැනීමක්වත් නැතුව දැනීමක් කියන්නේ නැහැ ඒකට නැතුව නතර වෙන පටන් ගත්තොත් එයා තතතාවයට එන කියන නොසැලෙන මනස කියනවා අෂ්ටලෝක ධර්මේ කම්පාණ වීම කියනවා නැත්නම් වෙන දේ දිහා තාම අවදිින් බලනවා කම්මැලි වෙලා නිදිමත වෙලා දෙන්න කප්ප වෙලා කන්නා වගේ නෙවෙයි අඥාන උපේක්ෂාව වෙන්නේ නෙවෙයි ඒ සත්‍යතාවයට යනකොට එහෙම දෙයක් කරනවා නිකන් කම්මැලි කරනවා ඉන්නක අතහැරලා දාලා ඒකට කලකිනවා කියන වචන පාවිච්චි කරනවා කලකිනවා කියන වචනෙට මේ සංවේග කියන එක තමයි තියෙන්නේ ඥානන්ද ස්වාමීන් වහන්සේ සංවේගයේ තියෙන වේගය පොඩ්ඩක් පැත්තකට ගන්නවා. සංවේග වෙලා උපාචයන් නිකන් ඉන්නව නෙවෙයි. සංවේග කියන්නේ වේගයක්. ඒ වේගය අරගෙන බලාගෙන ඉන්නවා වෙන දෙයකියා. තද අවධියකින් අන්න ඒ සූදානම් මනසම ඇති කියනවා නිවන ඉවරට නිවන වගේ කියලා. වෙන දේ දිහා දැනගන්නා සුළුව භාවනාවට පෙළඹුණා නම් හරියන්කේට වේවා සක්මන්ත වේවා ඉදින්දා වැඩවලට ඒකම නිවන. මොකද ඒකට ආතතියක් එන්න විදියක් නැහැ. අසහනයක් එන්න විදියක් නැහැ. මොකද වෙන දේ බලන්න ලෑස්ති. මෙයා දන්නවා වෙන දේ අරුමයි. වෙනදී කවදාක හිතපු දෙ නෙවෙයි. ඒක කාටද කිව්වේ නැත්නම් නිවන් දකින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාටද කියන්නේ මම ගියා වෙන දෙයක් වුණාවේ බලාන යනකොට මට මෙහෙම මෙහෙම මෙහෙම වුණා. ඉතින් ඒක කියලා යාම අපිට සතුටක් ආවේ කනගාටුයි වුණා නම් කියන්නේ. නැත්තම් කියන්නේ සතුට කනගාටු මොකද නැහැ වෙච්ච දේ මෙච්චරයි. ඒකට කියනවා ආර්ය භෝහාරය. වෙච්ච දේ වෙච්ච හැටියට කියන්නේ. වැඩකුත් කරනවා බලාන දෙල කරනවා වැඩක් යනවා. ඉතින් දිහා වාර්තා කිරීමක් කරනවා. මොකද අපේක්ෂාවක් නැහැ. මොකද තතතාවය නේද? ඉදපච්චේතාවය ගැන අසලෝක ධර්මේ කම්පන වීම ගැන නොසලින මනස ගැන පොඩි ගෞරවයකින් තමයි භාවනාවට යන්නේ. ඉතින් ඒකම නිවන. එහෙම යන්න පුළුවන් නම් ඒක ලොකු සංසිකන් ලෑස්තිලා යනවා කිය සූදානම් ශරීරය කියලා සීමාන්තවල මොකක් කරන්නේ. ඉතින් කොයි දෙයකට සුදුසුයි කවුරු මොන විදිහට සැලසුම් කළා කරදර කරන්නේ සැලසුමක් නැතුව කරදරයක් ආවා, ජයග්‍රහණයක් ආවත් ඔක්කොම නිකන් නිතරම ජයකට වැටේ. ඔක්කොරයකට වැටේ. මුතුන් වෙන මනුස්සත්ව ප්‍රතිලාභේසෝ ප්‍රකාල දඟලලා වස්තු විඳ ගන්නවත් වෙලාවක ගත කරනට වැඩිය මේ ගත කරන දේ. ඒ නිසා අපි අහමු මේ තත්තාවයට පස්සේ තියෙන අවිතත්තා අනඤ්‍යතා ඒ වගේ තියෙන පද නිරුත්ති වලට ඒකෝට අපිට තවත් තේරුම් ගන්න පුළුවන් වෙයි. භාවනා හදිනවයි කියලා කියන්නේ මේවා තේරුම් අරගෙන වචනම නෙවෙයි තේරුම් ගන්න ඉදිරියට ගිහිල්ලා පරියන්කයකට හෝ සක්මනකට හෝ මේ පරිගණ සිෂන් එකක් කියලා කියනවා වාරයකට සූදානම් වෙනකොට මොකද්ද හිතේ තියෙන සූදානම කියන එක තමයි මේ කෙලින් බලපාන්නේ. සුසුම් තේරුම් ගන්න බතකරණය කරගෙන තියෙනවා. ඉතින් අරමුණට හිතාගෙන මේ අරමුණටම අරමුණ බාර ගන්නවා කියන එකේ කියලා. අර සම්මාසේ මතක කරගෙන අර කාරණා කියනවා මේ ඒ කාර්මික දික් ගන්නකොට අනිත් ලෝකයේ අනිත් හේතුම අරමුණේ තියෙන වෙහස උඹ දැන් නැති කරලා කියන්නේ කියලා මතක් කරලා දෙනවා ඒක මතක් වුණොත් කරන විගානම ඒ මතක් වුණොත් ඒකෙන්ම ඒ වුණ කාද ආරම සාධක බාර ගන්න පුළුවන් වගේ පේනවා ඒකෝට ඇත්තටම මේ අරමුණ දිහා හොඳට මේ ඒකේ ඒකමගේ අරමුණ හොඳට මේ අපි ගලක් කරලන්න අඩේට ගලක් ගන්නවනේ. ඒ අඩේ වටේ වෙන ගල් තිබුණොත් අඩ කඩයක් වෙන්නේ නැහැ. ඒ අඩේ හුන්ට හයිය තියෙන අඩයක් වෙනවා. මහා ගලෙන් 10 එකක් 20 එකක් තියෙන එකක් අඩේ හුන්ට හයි වෙලා තියෙනවා. මේක තමයි ආරම්භය කියන්නේ. ඒකට කියනවා වාංගු කරන. ඒක වටේට කෑලි අරම්මන තියුණොත් මොකක්වත් කරන්න බෑ. අඩේ ගන්න බෑ. අඩේ මෙහෙම උරුටි ඉස්සිච්ච මේ පිහිදාරයක් මොකක්ද කියලා කියනවා. තරජේ කියන්නේ අර මෙහෙම තරජේ ඇඳ ඉල්ල තියෙන මේගොල්ල. ඉතින් ඒ ඒක තවත් ගලක්. මහ ගලක් පෙරලන්න ගත්ත ගලක්. ගලට තරහ නම් මේකට තරහ හිතෙනවා. මේක තරහ වෙන්න දෙයක් නෑ. මේක ප්‍රයෝජනෙ සලකා ගත්තා. දෙයක්. ඒ නිසා ලෝකයේ තියෙන අරමුණ වෙනට එක කාඩයක් නැත්තම් එක ගලක් ගත්තනම් ඒ කර්මණක් ගත්තනම් ඒක හෙල්ලෙන්නේ නැතුව ඒකෙන් පවත් ගන්නවා. නැත්තම් වාංගු කරන්නේ නැහැ. වාංගු වෙන්නේ නැහැ. ඒක හෙල්ලෙනවනම් වාංගු වෙන්නේ නැහැ. ඒක වටේ තව අරමුණු තියෙනවනම් වාංගු වෙන්නේ නැහැ. ඒක මේ පොළවේ දිලිලා තියෙන එක නම් වාංගුවට ගන්න. ඒක පොළවෙන් ඉස්මතු වෙලා තියෙනවනේ. ඒකට තමයි ලීය කියලා වාංගු කරන්නේ. ඉතින් ඒ අරමුණ gedara ගෙනියන්නේ නැහැ. ගල පෙරළුවාට පස්සේ ඒක තමයි. කර එකක් ගන්න ගොඩ ගන්න වහංගුවට ගලක් තියලා හදාගත්තට පස්සේ ඒක ඒ ගල අරන් යන්නේ නැහැ අපි. ඒකෙන් තන කියලා යනවා. ඒ අරමුණේ වැඩ ඉවරයි. ඒක දාලා යනවා. නමුත් ඒකේ ಗುಣ ටිකක් අවශ්‍යයි. රක් උසන්න ගන්න අඩේ වහංගුව හෙලිස්කාඩුව හෙලිස්කාඩුවේ නැති වෙන්න ඕනයි කියලා කියනවා. අඩේ කියලා කියනවා. මෙන්න මේක තමයි ඔය නිමිත්ත කියන්නේ. අපි ගන්න අරමුණ කියන්නේ. එකක් ගන්න එක ලේසියි. අර දෙකක් තිබ්බොත් ඒ කියන්නේ වාංගු වෙන්නේ නැහැ. ඒ නිසා අපේම ඉස්සර මිනිස්සු කරන්නේ ඒක හොඳට ඒක හදා ගන්නවා ඉස්සලා. වැඩේ හදාගෙන ඒකට වාංගු කියලා අක්ෂි දණ්ඩ දාලා අල්ලපුවාම අයිසෙක් නිව්ටන් කියලා තිබුණා ඒක හොයාගත්ත ඉස්සල්ලාම මේ මුළු ලෝකෙම මට හොල්ලන්න පුළුවන් මට අඩේට ගන්න එකක් නැහැ කියලා. මේ මුළු ලෝකෙ බර බැනගෙන අයිසෙක් නිව්ටන්ගේ බර දැනගෙන ඒ ලෝකයේ බරයි අයිසෙක් නිව්ටන්ගේ බරට සමාන අක්ෂි දණ්ඩක් ගත්තනම් මිනිහා එහා පැත්තේ ගත්තා ලෝකෙ ඉස්සෙන්නවා. මේ අඩයක් තියෙනවා. අඩේ තියෙන්නේ ලෝකෙට කිට්ටු. මම කවදාවත් ෂුවර් මම ගණන් හදලා පෙන්නන්න මට පුළුවන් මගේ පරෙන් ලෝක හොල්ලන්න මට අඩේට ගන්න කෙනෙක් නැහැ දෙයයන් ආසේ ඇඟිල්ල ගහුවන පොඩ්ඩක්. ඒක නෑ. ඉතින් බුදුජානන්සේ අඩේ හොයලා දුන්නා. බුදුජානන්සේ අඩේ හොයලා දුන්නා ඔබේම ශරීරය ගනි ශරීරයේ පමණක් හිත කියලා. පිට ගියොත් ඒක නෑ කමන්නේ. ඊහාට කමන්නේ නැහැ. හරි නෑ. යාගෙන ඉන්නකොට තේරෙයි මේ ලෝකෙ මොහොල්ලන්න පුළුවන් බබයක් වමනෝ මේ ශරීරයේ යාමත් ඒ කලේපදී සංජීවි සමනකේ ලෝකංච පඤ්ඤාපේන ලෝක සම්දයයි ඔක්කොම බලවන්න පුළුවන් අපිට වෙලා තියෙන්නේ කයේ හිත විකෘති තියන්න බෑ මේ අඩේ ඒ පාවිච්චි කරගන්න දන්නේ ඒ නිසා කයෙම හිත තියාගෙන හිටියන ඉඳා ඉන්න හැම වෙලාවෙම ලෝකේ තේරෙනවා අපි ඒ ලෝකෙට හිත දාපු ගමන් කයත් අමතක වෙනවා. ලෝකේ සමස්තය අමතක වෙලා පුංචි කැලේකට අවධානය යනවා. ඉතින් ඒක ඉවර කරන්න බෑ කවදාවත්. මුළු ලෝකෙටම අත තියන්න පුළුවන්. අඩේට හිත තියනවා නම් ඒ නිසා ගන්න අඩේට ප්‍රේම කරංග ඒක ලෝකෙම කැලලක්. හොඳට මතක තියාගන්න කක්කක්. ඒකත් කෙලෙසයක්. නැති ප්‍රේම කරන්නේ කෘත්‍ය සලකනවා. ඇයි ඒක අඩේට ගත්තේ? ඉතින් කෘත්‍ය වටනාරෝ නැත්නම් ඒකත් පස් කැලලක් වෙන්න පුළුවන්, ගල් කැලලක් වෙන්න පුළුවන්, කොටයක් වෙන්න පුළුවන්. ඒක බොහොම ශක්තිමත් එකක් වෙනවා. ඉතින් ඒ අදේ කර්මස්ථානේ නිමිත්ත කර්මස්ථාන කියලා කියන්නේ වැඩපොළ කියන එකයි. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් අද මොකද දෙනෙක් එක්ක කර්මස්ථානට කරු කරන්න පටන් ගන්න නැත්නම් කර්මස්ථානට වෛර කරනවා. ප්‍රයෝජනේ දන්නේ කර්මස්ථානය දුකක් බව කල්පනා කරන්න කිව්වොත් කවදාකවත් අර ලෝකේ හැවුලන වැඩේ කරන්නේ දුකක් තමයි. ලෝකේ තරම් දුක නැහැ. පොඩි දුකක්. අන්නේ විදිහට මේ භාවනා ජීවිතයේ විදර්ශ ජීවිතයට හොඳයි කියලා හිතා ගන්න පුළුවන් නම් නිවන් තමයි. භාවනා ජීවිතයට වැඩිය කයේ ජීවිතය ඊට වඩා හොඳයි කියලා හිතා ගන්න පුළුවන් නම් නිවන් තමයි. ඉතින් මේ භාවනා ජීවිතේ මහා කරදරයක් කවදා ගෙදර යන්දෝ කියලා ඉන්න හිතක් ඕන. කායට හිත ගත්තට පස්සේ අපිට කැදුරක් නොකිය පිටපයින් හිතක් තියෙනවා නම් ඒක ඉතින් අර අදේම හිතලා නැහැ. වාංගුව අක්ෂි දන්න අදේ හිතලා නැහැ පයින්. ඉතින් ඒකට මේව කරුවක් තියාගන්න. නැත්නම් ගලක් ගන්නවා නම් ඒ ගීය මේකෙන් පන්නන්න ඕනේ නෑ. ඒ බර අල්ලපු වෙලාවේ පැන්නුවොත් ඉතින් අල් බාණ්ඩෙත් ඉවරයි. තල්ලක් කරා ගන්නවා. හරියට ඒකේ වාංගුව එනකොට මුතුම ඉස්සිල්ලක් උස්සන්න පුළුවන්. මෙතන ඉස්සලා මේ වහලේ ගහනලාගේ පොඩි ආඳුර කියනවා අපි බිම වහලේ ගහලා පස්සේ උස්සනවා. බිම සම්පූර්ණ වහලේ ගහලා පොඩි පොඩි ඉස්සෙන් ඉස්සෙන් කණු චීත්‍යා චීත්‍යා උස්සන ක්‍රමය මට කියලා දුන්නා. අටේකට තියලා උස්සන අඟල් හතරක් එක සැරේට උස්සනවා. ඔය විශාල වතුර ටැංකිය තියෙන ඔය පුවඩ වතුර ටැංකිය බිම දාන්න. බිම ගහලා උස්සනවා. උස්සන ඒ වටේ ගඩොල් රම්ම බැම්මක් බැඳලා නැකගන්න. ඒක ආයි උනාට පස්සේ ඒක උඩ තියලා අඩේ ගන්නවා. ආයෙත් උස්සනවා. අන්තිමට එමීට එමීට එමීට එමීට උසට උඩට උඩට යන වතුර නැතුව. ඒසා ඕන දෙයක් කරන්න පුළුවන්. අපි අර වැඩ දන්නේ නැහැ කියලා කියන්නේ අපේට අඩේට සලකන්නේ බිම සකස් කරගන්නේ එහෙන් මේ කැසපට ගහන වැඩ කරනවා අතපය තුවාලකට ගන්නවා ආයුධත් එක නතරන මොඩ වඩුවෙක් වෙනවා සාහනපාණි වගේ හෝ නිමිත්තක් හරියට අල්ලගෙන විතර මේක ප්‍රවර්තන ക്ഷേම භූමිය ගන්නවනම් නික්මල තැන ගන්නවනම් නික්ෂි තැන ගන්නවනම් ඒකම නිවනක් නිවන් මාර්ගයේ පළවෙනි පියවර ඒක ඒක තමයි යොමු කරනවා එහා ඒ නිසා අපිට වෙලා තියෙන්නේ ආනාපානෙත් කියලා නැත්නම් ඒකේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? හෙල්ලෙන්නේ නැතුව, පෙරලෙන්නේ නැතුව බලන්නේ කියන්නේ. ඒක වෙනස් වෙන එකක්. ඒ නිසා අපි යමු ඊගා වචන වලට. ලෝකයේ ස්වභාවය යම් ආකාරයකද අන්න ඊට ගැළපෙන ආකාරය කියන එකයි එතන තථා කියලා කියන්නේ. එතකොට තතථා කියන්නේ ඒින්ම හදාගත්තු පදයක්. තතථා එසේ බව. අර කියාව පටිච්චසමුප්පාදය එසේ බව. අවිතතථා නොයසේ නොවන බව. ඒ දප්පච්චේත අදහසම තහවුරු කිරීමක් මෙතනින් කෙරෙන්නේ. ඒ ධර්මයේ එසේමයි. නොඑසේ නොවේ. අතථා අවිතතථා. අනඤ්‍යතථා කියන්නේ ඒකමයි. ඒ කියන්නේ අනිසේ නොවන බව. එතකොට මේ ඉදප්පච්චේතාව ඒ කියන්නේ මෙය නිසා මෙය වෙන බව කියන යම්කිසි ධර්මතාවක් තියෙනවා නම් ලෝකේ ඒක එසේමයි. අතථා අවිතතථා කියන්නේ නොඑසේ නොවේ. අනඤ්‍යතථා කියන්නේ අන්සේ නොවේ. ඒක වෙනස් කරන්න බෑ. ඒක ධර්මතාවක් හැටියට පිළිගන්නවා. එතකොට මෙන්න මේ විදිහේ ඈඳුත්ත ඈඳුත්තක් හැටියට පිළිගත්තාම එතන ගැටුමක් නැහැ. මේක ටිකක් ගැඹුරු අදහසක්. අපි පොඩි උපමාවක් ගත්තොත් අපි හිතමු ගොනුන් දෙන්නෙක් කළු ගොණයි සුදු ගොණයි ඈඳලා තන කවන්න යවනවා. සමහර විට එහෙම ඈඳන සිරිතකුත් තියෙනවනේ. එතකොට කළු ගොණා වෙලට අදින අතරේ සුදු ගොණා දොලට ඇද්දොත් මෙතන තියෙන්නේ ගැටුමක්. අර බන්ධනය නිසා නොවේ මෙතන මේ ගැටුම වෙන්නේ. ඒ බන්ධනය තියෙන නිසාම නොවේ. අර ගොන්නු දෙන්න දෙපැත්තකට අදිනවා. එහෙම නැතුව අපි හිතමු මේ ගොන්නු දෙන්න කල්පනා කරනවා ගොන්නුනාට මොකද අපි මේ එකට ඈඳපු බාණක් කියලා. එහෙම කල්පනා කරලා ධර්මතාව පිළිඅරගෙන සුදුබුණා දොරට අදිනකොට කළු ගුණක් යනවා ඒ එක. වතුර බොන්නේ නැතත් උපේක්ෂාවෙන් ඉන්නවා. ඊළඟට කළු ගුණා තනකොළ කනකොට සුදුබුණා උපේක්ෂාවෙන් ඉන්නවා. තනකොළ කන්න ඕන නැතත් අන්න ඒ වගේ එක්තරා විදිහක ભેද සමහන් කිරීමක් කරන්නේ ඈඳුත්තක් බව පිළිගැනීමෙන්මයි. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳන්නේ එහෙමයි. දැන් මේක සමහර විට එකපාරටම හේතු යන්නේ නැති වෙන්න පුළුවන්. අපි ගනිමු නිතරම වගේ අපි මුලට ගත්තු ජාති ජරා මරණ කියන මේ අංග දෙක. ජාතියත් ජරා මරණයත් කියන දෙක මේ විදිහේ ඈඳුත්තම් බව නොසලකන තාක් කෙනෙකුට පෙනෙන්නේ මෙතන ගැටුමක්. එයි. උත්පත්ති එක කොනක් හැටියට අල්ලගන්නවා ජරා මරණ කියන තමන් අකමැති කොනක් තියෙනවා. ඒක ඉවත් කරන්න බලනවා. ජාතිය වෙන් කරන්න බලනවා ජරා මරණයෙන්. නමුත් මේ දෙක ඈඳුත්තක්. ජාතිපච්චයා භික්කවේ ජරා මරණං කියන එක බුද්ධ වචනයයි. මේ ජාතියත් වරහන් ඇතුළු උපතත් ජරා මරණයත් කියන දෙක එකටම සම්බන්ධයි. මේක වඩා පැහැදිලි වෙනවා අර ජරා කියන වචනයෙන්. ඒක ඉතාමත්ම ප්‍රකට කාරණයක්. ජරා කියන එක අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ මහලු වයස හැටියට. ජරා කියන වචනේ ඇහෙනකොට නමුත් මේ ජරාවට යාම උපන් අවස්ථාවේ ඉඳලම කෙරෙන දෙයක්. ඒක නිසා මේ ජරා කියන වචනේ වැඩිමත් තියෙනවා, දිරීමත් තියෙනවා. මේක ගන්න දෘෂ්ටි කෝණය අනුවයි වෙනස් වෙන්නේ. මෙන්න මේ දෘෂ්ටි කෝණය කියන වචනය මෙතෙන්දී ඉතාමත් වැදගත්. මේක භාවනාමය වශයෙන් මානසිකාරයට ගොදුරු කරගත යුතු විදිහේ තැනක්. මේකට උපමාවක් අපි දැක්වුවොත් දැන් ලෝකයේ ඇතම් කෙනෙක් සිටිනවා යම්කිසි ගහක කොළ විකුණලා ජීවිකාව කරගන්න. තව කෙනෙක් ඒ ගහේම මල් විකුණලා ජීවිතාව ජීවිකාව කරගන්නවා. ඒ ගහේම ගෙඩි විකුණලා ජීවිතාව ජීවිකාව කරගන්න කෙනෙකුත් ඉන්නවා. ඒ ගහේම දැව විකුණලා ලී විකුණලා ජීවත් වෙන කෙනෙකුත් ඉන්නවා. මේ හතර දෙනා පෙළගස්වල ඇහුවොත් මේ ගහ ලාද මෝරලාද කියලා මේකට දෙන පිළිතුර සමහර විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඇයි? තම තමන්ගේ සිතැඟි අනුව, දෘෂ්ටි කෝණය අනුව තමන්ගේ ජීවිතාවේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ ගහ ඒක මල් හටගෙන ඉවර නම් ඒක මෝරලා වැඩි. අන්න ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් මේ නිදර්ශනය. ඒ විදිහටම ජරාව කියන එකත් ගන්න දෘෂ්ටි කෝණය අනුවයි. මුලින්දලම තියෙන ජරාවක්. නමුත් මේක තරුණ වයස, මහලු වයස කියලා එක්තරා විදිහක કૃතිම බෙදීමක් ඇති කර ගන්නවා. එතනිනුත් අපට පේන්නේ මේ දෙක එකකට එකක් සම්බන්ධ ඈඳුත්තක් බවයි. මේ ඈඳුත්ත වෙන් කර ගන්නයි සාමාන්‍යයෙන් ලෝකයා උත්සාහ කරන්නේ. බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඒ සිටිය හැම දාර්ශනිකයෙක්ම උත්සාහ කළේ හැම ආගම් කර්තෘවරයෙක්ම උත්සාහ කළේ ජාතිය තබා ගන්න ජරා මරණය නැතිව. මේ ගත්ත උත්සාහය නිෂ්ඵල එකක්. මේක හරියට උපමාවකින් කියනවා නම් අර ධර්ම කතාවක් තිබෙනවා මසුරු කෝසිය පිටානම් තනියම කැවුම් කන්න ගිය හැටි දැක්වෙනවා. ඒ කතාන්තරයේ දැක්වෙනවා මේ මසුරු කෝසිය තිතානන් තමන්ගේ සිටු දේවියත් එක්ක මතුමහල් තලයට නැගලා වෙන කාටවත් නොදී කැවුම් කන්න ඒ සිටු දේවිය ලවා කැවුම් උයවන්න ආරම්භ කරන අවස්ථාවේ මහා ඉරිදිමත් මුගලන් මහරහතන් වහන්සේ ඒ කවුලුව ළඟ පෙනී සිටියා කියලා. ඒකට කොහොම හරි පොඩි කැවුමක් හරි දීලා බේරෙන්න හිතාගෙන පිටි ටිකක් දැම්මහම ඒක විශාල කැවුමක් වුණා. උයන උයන කැවුම විශාල වෙන නිසා වෙන ක්‍රමයක් නැති නිසා බේරෙන්න ඒ එක කැවුමක් හරි දීලා මුගලන් මහරහතන් වහන්සේ එළව ගන්න ඕන කියන කල්පනාවෙන් මේ දෙන්න උත්සාහ කළා එක කැවුමක් වෙන් කරගන්න. බලනකොට මේ ඔක්කොම කැවුම් වැලක්. එකකට එකක් බැඳිලා එකක්වත් වෙන් කරගන්න බෑ. දහඩිය දානකම් ඇද්ද නමුත් එකක් ගලව ගන්න බෑ. බැරිම තැන මේක අපි දීලා දාමු කියලා නිගමනයකට ආවා. ඔන්න ඒ විදිහට දීලා දැමීමක් තමයි බුදු පියාණන් වහන්සේ දෙන විසඳුමක්. මේක අතහැරීමක්. සබ්බූපදී පටිනිස්සග්ග. මේ සියලු උපදීන් අපි අත අරිමු කියන අදහසයි බුදු පියාණන් වහන්සේ දෙන්නේ. මේවා එකකින් එකක් වෙන් කරගන්න බෑ. ජාතියත් ජරා මරණයත් එකට බැඳිලා තියෙන්නේ. මේක ඇඳුත්තක්. ඒ නිසා ඒක දීලා ගැනීමක් මෙතන කරන්නේ. දෘෂ්ටි කෝණයක් ගැනීමෙනුයි අර විදිය ප්‍රශ්න පැන නගින්නේ. ඒක නිසා මෙතනින් කියවෙන්නේ එක්තරා විදියක විරාගයට එහෙම නැත්නම් නොයල්මට තුඩු දෙන අල්ලා ගැනීමට විරුද්ධ දෘෂ්ටියක්. අල්ලා ගැනීම නිසාමයි මේ විදිහට මායයාත් සමග ගැටුමකට එන්නේ. එන්නේ. එතකොට බැලූ බැල්මට අර කෝසිය සිතානන්ගේ කතාව නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ මායයට පරාජය වුණා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම සිදු වුණේ කුමක්ද? මායයයි පරාජය වුණේ. මේක දීලා දැමීමෙන්. මේ අතහැරීමෙන්. ඒක ඊටාත්ම සියුම් කාරණයක්. මායයාගේ හපංකම තියෙන්නේ උදුරා ගැනීම මතයි. මායයා නිතරම එන්නේ තරංගයටමයි. සමහර විට හැංගිලා ලොමු දැහැ ගැනීමක් ඇති ගැනීමක් ඇති කරලයි මායя විනෝදය ලබාගන්නේ. ඒක ඒක දැන් කාලේ විදිහට බැලුවොත් එහෙම ආයතන හැම එකක්ම එක වගේ. ආයතන හැම එකක්ම මාරපාක්ෂි. ඒ ආයතනය කරන්නේ සමාජිකයන් ලොමුදා ගන්න එක, බය කරන එක, නීති පද්ධතියක් හදලා ඔබ මේකේ සමාජිකයෙක් නම් කස්තු වියපන්. සමාජික කස්තු වියපන්. මේ මේ නීති පද්ධතියට අහු වෙන්න ඕනේ. මොනම සමිතියකට බැඳෙන්නේ නැති එකයිලක් නේ. සමාජික අස්ති ගන්න ඕන නැත්නම් උගේ නීති ඕනෙත් නැහැ. වික්ෂුව කියන්නේ එහෙම කෙනෙක්. වික්ෂුව දෙකට බැඳීමක් කරනවා. මේකට බැඳෙනවා. මේකට බැඳෙන්නේ මොකටද වෙන දෙයකට නොබැඳී ඉන්න දුරදාගත්තට පස්සේ බැඳෙන්නේ නැහැ නේද? විසුරුදාගත්තට පස්සේ මේක හරි කම්මැලි කියලා තව එකට බැඳෙන්නේ නැත්නම් වික්ෂුව අනේ එතකොට දැන් හිතා ගන්න පුළුවන් බුදුරජාණන්සේ ජීවිතයේ මේ සරල ක්‍රමය මොනම කෙනෙකුටවත් ප්‍රතිම යහතින් නිසා ජරා මරණ සිද්ධ වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වේ නැත්නම් කවුරක්වත් පිළිගන්නේ නැහැ නේ මැරෙන්නේ උපදිච්ච නිසායි කියලා. ඒකයි ආදිසි මණ්ඩ පරිශ්‍රයේ තුන් දෙනාම අහනවා මරණයට හේතුව. හැම පරිශ්‍රයක්ම කොළඹ බැලුවා. හැම නෑයික්ම ඇහුවා. අපිනුත් ඇහුවා. මොන විදියෙ ඉතින් කාටද කියන කොහොම සාහිත්‍ය ලියන්නේ මේක දැයි ඉතින් මට හේතුවන්නේ දොස්තර මහත්තයා කියනවා ඒක වැහුවා දොස්තර මහත්තයා කාට පොලිසියෙන් අවවාද කියලා පුළුවන් අනිපක්ෂණ නැතුව අල්ලන්න කියලා බෑනේ ඩීඑම් ගාවට ගියා බෑනේ ගේනකොට නැල්ලා ඉවරචි එක කෙනෙක් කියන්නේ මට හේතුව දන්නේ ඉතින් ඒකට ඔක්කොම ආදර අර අංක ඔක්කොම බුදාන ඒකම ඩාරිය වෙලාවයි ගුහණන් තමසේ දෙනෝ මිනිහ මේ ඉපදිච්ච ඉඳන් මරන කියලා මාත් දානවා මිනිහ කමරේ ඊළඟ මාත් මේ බබුලක් මකන්නේදී ඊට ඔක්කොමලා හිටවන්නම් කිව්ව ගණන් ගත්තේ නැහැ. කියන්නේ මේ මේ සංවිධාන වෛද්‍ය විද්‍යාවට ඕනේ මරණයට හේතුව උප්පත්තියෙන් තොරයි. උප්පත්ති කවදාකවත් පිළිගන්නේ උප්පත්තියෙන් තොර හේතුවක් වෙයි. එහෙම නැතුව මැරෙන්න බෑ. මැරුණත් දොස්තර කිව්වේ නැත්තම් බෑ. දොස්තර කියන මැරුණා කියන්නේ ඉතින් මේක දිහා බලනකොට ආයතනගත වීම හරහා බුදුන්සේ වෙන බුදුන්සේ කරන දෙයට මේ තනිවීම උදිකලා වීම කිසිම ආයතනික සම්බන්ධතාවයක් නොකර කර නොගැනීම එහෙම නැත්නම් සමාජිකත්වයක් නොගැනීම සමාජික මුදල් නොගෙවීම මේ නිවන මේක නිවන ඉතින් මේක නැතුව මේ කොළඹ හතර නිවන ගෙන්න ගන්න හදනකොට සංවිධාන වලට නිවන ගෙන්නන්න හදනකොට දැනගෙන කියන එක නා දැනගන්න ඕනේ නිවන පිළි උදකලාවේ සෙනඟ තුලට යන්න පුළුවන් නම් නිවන පිළිබඳ දේශනා වෙදෙන් යන්න පුළුවන්. තර්කේ ටිකක් හිටින්න පුළුවන්. කරන්න බෑ. කුල්ලි කලවල් තියෙන්නේ මෙන්න මානේ රුක්කුල් මෙන්න මානේ වනපන්ත සීනාසන මෙන්න මානේ ශූන්‍යකාරය දහන වඩාව. පසු පශ්චාත්තාපනෝ ආවෝ. නිවන. උන් කට්ටිය තේරුම් ගන්න බෑ මේ පසුබිම. නබන්න හුදකලා වෙන්න ඕනේ කියන්නේ. ඒ හැම දඩයක් නඩුවක් ඔක්කොම තියෙන සමාජගත වීම හරහා. ඉතින් අපිට ඕනේ සමාජගත වෙලා උඩින් ඉන්න. ඒ කියන්නේ කක්ක බෙට්ටක උඩින් ඉන්න ඕනේ නැති. ඔය බෙට්ටේ කිදේ උට හැම වෙලාවෙම නායකත්වය. ඒකෝ උන්ට තින්නේ කක්ක බෙට්ටක් තිබ්බත් උඩ ගමයි ඉන්න ඕනේ හවලා. ප්‍රශ්න නැහැ කක්ක බෙට්ට උනට ප්‍රශ්න නැහැ ඒක හරි උඩ ඉන්න ඕනේ. මේ සමාජය හදාගත්තේ කියලා දඬුවම. මම නැවතත් කියන මුසුජනසින් කොට ලෝකෙට පාරන සමාජය හැදිලා තිබ්බා. සංවිධාන හැදිලා තිබ්බා. අද තරම් නම් නරක කියලා තිබුණේ නැහැ. තුන්වහන්සේකට බරපතල අභියෝගයක් කරේ කීකැදැයි. ඉතින් අතහැරපු ක්‍රමේ හැරණයි කියලා දැන් බයිනා යසෝදරාට කියලා ගියේ නෑ. පුච්චි රාහුල කුමාරට කියලා ගියේ නෑ. සුද්ධෝදන රජුණට කියන්නේ ඊව මර කොකු. දාලා තිබුණ ට්‍රැප් අපිට වගේ නෙමෙයි යුව රජ තන්සුර. පිටුත්තේ කොකු කොකු ඉතින් ඔබ වැදුණා නම් අය ගලවන්න බෑ. ඒ නැතිනම් ස්වායක්ත භාගය තමන්ගේ තීන්දුව ගත්තා එලිපත්ත පෑගුවා. නැත්තම් ඔගොල්ලෝ පිටපස්සට යා. ඒක තේරුම් අරගන්න නැතුව එහෙම යන්නේ කාර නෑ දරුවා පිටිදාවේ දාලා යන්නේ කාර නෑ සුදරාව කිස් කරලා ගියේ නෑ කියලා මහරජුරවන්ට කියලා අවසර ගත්තේ නෑ මේවා තමයි සමාජයේ විසින් දාන චෝදනා ඒකෙම තේරෙනවා සමාජයේ ඉන්නා තාකල් කඹරපල්ලා වික්ෂු සමාජය කියන්නේ ඕක නෙවෙයි වික්ෂු සමාජය කියලා කියන්නේ වෙන්වීම සඳහා හදාගත්ත සමාජය කිසිම දෙයක සමාජිකත්වයක් නැහැ හතු නොමරන්න සමාජිකත්වයක් තියෙනවා ඔක නොකරන්න තියෙන කියන්නේ නොකර සිටීමේ සමාජිකත්වයක් තියෙනවා. යමක් කරන්න බැයි සෑ ওই පුරාවට යන්නේ අපි මේ සමාජයට යෑම නිසා කැලෙන් එළියට ආපු නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. කැලේම හිටියනම් ওই බුදුහාමුදුරු වගේ එහෙම තමයි හිටියේ ඉස්සර සිකි විශ්වභූ ආදී බුදුන්සර කැලින් එළියට අවිල නැහැ. කැලියට එන කෙනාට විතරක් බණ කියනවලු ඒ කැලියේ පිසාචෝ ඉන්නවලු හරියට. භූතයෝ, പ്രേතයෝ කැලි. ආගමන කියන ජීවිත අනිත්‍ය දුක අනන්තයි මේ සංඥාස ඉවරයි. මොනවරේ? අදට වරින්. ඉතින් අචන් මහ බෝධ කොහෙදෝ නෑ අචන් මන් වලවන්නේ. ඉන්නකොට හාමුදුරනේ ගියාලු පුදුමාකාර විදිහකට කැලිය ඇතුළේ. ඊට මේ නිසා විවේක ඉන්ජිනේරු ඇඳලා ගිහුවා හම්බෙන්න ආවේ මේ ඉන්නේ කලබලේ ඉන්නේ නැති මනුස්සයා. කැලිට ඇතුල් චෙක් කරන මතක තියලු. ඊවර මතක නෑ මේක කැලේ බව දන්නා දුවගෙන ආවේ කිව්වා. එනකම් මගටියක මතකද කියලා නෑ. මෙතෙන් එනවා දැක්කට පස්සේ ඒත් සතුට කියලා කියන ආපහු ගිහිල්ලා 100න් එන්නේ ගෝලව පම්දේ. මේ කැලේට ඇතුල් වෙන්නේ මෙහෙමයි කියලා ආපහු 100න් එන්නේ කියලා කිව්වලු. ඒක තමයි නිවන. මේ ආමුදු හම්බෙන්න යන්නේ බස් එක පරක්කුවේ දූපන් අම්මා කඩාන පිටගල්ල ආමුදුරක හත්ති වැඳලා මෙන්න ස්වාමීන් පිළිකරද තමල ගැහුවා වැඳ හත්ටේ වැඳ ඉතින් කියනවා මෙයා උපිස් එකක් බදිනවා වගේ තෙලේ කැකෑරෙනවා අර පල්ලෙහාට ගිහිල්ලා ආයේ නීට වරේ ඉවටි කියන්නේ කවදාවත් ඒක නිවන කියලා ඉච්චර බඳින්නගේ දේවල් ඉහි කඩ ගන්න ආපහු යවල පයින් යවන්නේ අපි නෑ මේ හුදකලාව ගැන මේ කතා කරන්නේ සෙනඟට බැඳුනා නම් ගණ්‍යා කෙරේ බැඳුනා නම් කුලයා කෙරේ බැඳුනා නම් ගෙවපන්. ඉන්ද්‍රයන් සලුත් කාලෙන් හම්බෙන්නේ නැහැ. ගමන සිග්නල් දාපන් දකුණට කප්පන් පැනපන්. මේ මේකෙදි මම ගන්න පැහැදිලිම කාන්තාවකට ඔයිට දෙවි වෙනස් තත්ත්වයක් තියෙනවා. පිරිමිට සම්කීර්ණ ප්‍රමාණයක ඒ ආස්තාවක් තියෙනවා ඒත් ලංකාව ගැන. පිටරටක ජනසංඛ්‍යාන වලට හිටියේ නැත්නම් ඒ ඉදමක් නැත්නම් එද්දසයක් නැත්නම් විනාශයි. අනිවාර්යයෙන්ම ටැක්සි ගන්න ඕන ටැක්සි ගන්න හරියට නම්බරයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මිනිස්සෙක් ඉන්නව දැක්කට කොහොමඩක් පිටරට ගින්නවද? ඒක කුටු කරලා වැණිය ගහලා තියෙන්නේ. උඩ හෙල්ලෙන්න පෙරලෙන්නේ. ඉතින් අපි ඉතන මුතුන් අරසා නිදින යන්නේ අර තන බලනවා අපි කියන්නේ මොකටද මේ අපිට ආදරේටද බලන්නේ? ඒ නිසා මේ ජනියත් එක්ක ජීවත් වෙනවා කියන එක අපායමයි. අය විනාගෙන අපායක් කොහොමද වෙන ස්වර්ගයක් කොහොමද? පැත්තකට මෙයන් මේ මනුස්ස ශරීරයට ඕන දැනක ඉන්න පුළුවන් ඊට පස්සේ වැත්තකට උනාට පස්සේ පැමිණෙන දුකට සතුටු වෙයන් ඊටසේ ඒකල ශරීරයට කොටුනම සතුටු වෙයන් අතරමා ධාතුන් කොට වෙනකොට සතුටු වෙයන් අතරමා ධාතුන් ඉ වෙන තැන කොට වෙනකොට සතුටු වෙයන් ඊපස්සේ හිත බයයි එතකොට අපිට මේ ලෝකයා විසින් දෙන සිතින් ඉදින් කරන්න ඕනකම නැහැ ලෝකෙත් නැහැ මට කවුරු මොනවා කිව්වත් yes හරි මම බාරගත්තා. මට උනත් මම කරලා දෙනවා. කියලා මේ අර ඒ ස්වාධීන කමම නිවනමයි. එනිසා මේ නිවනට සූදානම් මනසක් සකස් කරගත්තා නම් ඒක උපත්යත් එක්කම කියලා කියනවා. ඒක අල්සේ බුදුහාමුදුරුවෝ ආපු නිසා භාවනා කරපු නිසා නෙවෙයි. නමුත් මේ සූදානම් මනස හදා ගන්න වැඩමුළු 10ක් 15ක් කරන්න වෙයි. අවශ්‍ය කරලා තියෙන්නේ මම ළඟ දැනටමත් උදකලාව තියෙනවා. මලක දැනනත් විවේකී දැනන තියෙනවා. මලක දැනනත් ඉස්ලාමයේ තියෙන මේ වවාගෙන කන කෑමක් තියෙන්නේ මේ කැවුම වෙන් කරගන්න බැරි කම. ඈඳුත්තට යන්නේ. ඇද්දලා ගන්න බෑ මේක කොහොමඩක්වත් වෙන් කරන්න බෑ. ඇදිලා එනවා පිටිපස්සේ. ඒ මොකද මේ කසාදේ. ඉරේ. දඬු කඳ. දඬු රඬුව. ඒක නැත්තම් අද මේ බටහිර ලෝකේ ඒකට දැන් අනිත් පැත්ත ගිහිල්ලා. අඳින්නේ නැහැ ඒකට ඉන්නවා. ඒක පද්ධතියට හරි වෙනසක්. ඒ නිසා මේ හැමදාම ඔය සමාජ පද්ධතියට විරුද්ධව යන පිරිසක් ආජීවකයේ වශයෙන් ශ්‍රමණයන් වශයෙන් ඉඳක් ඉඳලා තියෙනවා. ඒ ශ්‍රමණය දැක්කත් තමයි බුදුජානනාංශي බුදු වෙන්නේ ඉස්සල්ලා. තාපසව නිමිත්ත ගත්තේ. මේ මිනිස්සු ආදර්ශයක් වෙන්නවා. කිසි කෙනෙකුට බැඳෙන්නේ නැහැ. පාත්‍රයක් අතේ දිනවා. මෙහිකා ගත්ත කෑම හිටපු දැන හිටියා. ඒ ධාම අධිෂ්ඨානයක් ගත්තා. හරි. පියරජ්ජුරෝ මට දැන් කෝරගේ දැක්කලා ඉවරයි. යසෝදරාවත් පාරමිතා පුරාගෙන අවිල කොක්ක ගහලා තියෙනවා. විශාල වශයෙන්ම දරුවෙක් හම්බෙලා. ආයේ ගියොත් ඉතින් ඉවරයි. තීන්දුව කරගෙන තමයි මාලිගාවට යන්නේ. තීන්දුවත් එක්කම තමයි ගියේ. ඒ නිසා මාලිගාවට ගියේ එකයි මාලිගාන් පිටවීමයි දෙකම එකයි. දවල්වලේ මාලිගාවට ඇතුල් වෙනවා. යන්නේ ඒකට හිත අදලා ඉවරයි. සතර පෙර නිමිති දකලා යන්නේ. ඊට පස්සේ මාලිගාවේ මොන තරම් අභිරමණයක් කරන්න නැද්ද නැත්නම් මාලිගාවේ ඉඳැත්ත මොන විදිහද කියලා හිතාගන්න ඒ දවස් ඇතුළත. ඒ නිසා පිරිස්කමනේ කරලා ඒ කියන්නේ සූදානම් මනසක් ඇතිලා. ඒ නිසා අපි අර දෘෂ්ටිය. ඒකට සූදානම් මනස තියෙනවා නම් මොන අසුචි වලේ හිටියත් ඉවරයි. එහෙම නැතු මේ පැවිදි වෙලා වරණ්‍යගත වෙලා දුතාංග 14ම සමාදන් වෙලා කල් කුටියකට වෙලා හිටියත් ඔය සූදානම නැත්තම් ওই සූදානමේ සියුම් පැත්තකුත් තියෙනවා. සමාජයට වෛර කරනවා නම් ඒත් අහු වෙලා. සමාජයෙන් ප්‍රේම කරන්නත් එපා, වෛර කරන්නත් එපා. මේ මිනිස්සුන්ට වෙන උත්තරයක් නැහැ නේ. මිනිස්සුන්ට ඔක තියලා ඉන්නේ. ඔය මිනිස්සුන් අපිට ඔය උත්තර දෙන්නේ කාමයට බර මනසට කාමයේ තියෙනවනේ ඉතින් කරගත්තා. වෛර කරන්නත් එපා. ඔක්කොම ලයි කරනවා කියලා ඔකට ප්‍රේම කරලා දාහරින්නත් එපා. නිසා අරණ්‍යගත වෙලා හිටියයි කියලා වගේ. ලේට නගරයට ද්වේෂ කරනවා නම් ඒක 8 කිලෝමීටර තරමකට යනවා. එහෙම නැත්නම් අයියෝ කැලේට වෙන්න වුණ අපරාධ මට කියලා කියනනම් මේ වගේ කරන සාම්සුගල්ලි කාරේ වුණා. එයා කැලේ ඉඳ සාපේක්ෂව දැනගෙන එතකොට දෘෂ්ටියේ හැදීමක් මිස භාවනාවේ කෙරෙන්නේ අර කත දෘෂ්ටියෙන් හදාගත්ත දේ නැවත නැවත කරලා සාතික කිරීමක් විතරයි. ඒකම කරබැලීමක් විතරයි. එතකොට ඒ විදිහට මායя උදුර ගන්න එන අවස්ථාවේ මායයට කිසිම ආකාරයකින් උදුර ගන්න බැරි විදිහේ විසඳුමක් දුන්නොත් එතෙන්දී මායя පරදිනවා. දැන් බුදු පියාණන් වහන්සේ දුන්න විසඳුම ගැන අපි කල්පනා කරලා බලමු. ලෝකේ යම්කිසි දෙයක් අප සතුව තියෙන දෙයක් උදුරා ගැනීම වැළැක්වීමට නොයෙකුත් ක්‍රම යොදා ගන්න පුළුවන්. ගන්න බැරි ගන්න බැරි තැනක හංගන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂා සංවිධාන යොදන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න සූදානම් වෙන හොරා සතුරා සමග යම්කිසි ගිවිසුමකට එළඹෙන්න පුළුවන්. මේ හැම ක්‍රමයක්ම අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. නමුත් අසාර්ථක නොවන ධර්මතා වශයෙන්ම සාර්ථක වන එකම ක්‍රමයක් තිබෙනවා. උදුරා ගැනීම වැළැක්වීමට. උදුරා ගැනීම වළක්වන්න වළක්වන්න නම් කරන්න තියෙන්නේ අතහැරීමයි. දීලා දැමීමයි. අතහැරියට පස්සේ උදුර ගන්න දෙයක් නැහැ. ලොකු කඹ ඇදිල්ලක එක්කෙනෙක් මුළු වෙර දාලා අදිනකොට එක පැත්තකින් අර අල්ලගෙන ඉන්න අල්ලාගෙන ඉන්න කෙනා අතහැරියොත් හදිසියෙන් දිනුම කොහොම වෙතත් අනිත් තැනත්තාට වෙන දේ අකරතැබ්බේ හිතා ගන්න පුළුවන්. ඔන්න ඒ විදිහ දෙයක් තමයි මායයට සිද්ධ වුනේ. මේ බුදු පියාණන් වහන්සේ දුන්න මහ පුදුම විසඳුමෙන්. මේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මෙතන මේ නිස්සය ආදී වචනවල ඇති වටිනාකමත් මේ ධර්මයේ තියෙන ඉදප්පච්චේතාව කියන වචනේ ඇති වටිනාකමත් නිස්සය කියන වචනයක් අපි එළියට අරගත්තා. මේ නිස්සය කියන වචනයේ තවත් අංශයක් අපිට පැහැදිලි වෙනවා සතිපට්ඨාන සූත්‍රයෙන්. සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන සමහර කොටස් නිතර ව්‍යවහාරයේ යෙදුණත් ඒවායේ පුදුමාන්දමේ ගැඹුරක් තිබෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ හැම තැනකම වගේ දැක්වෙන ඒකාකාර පාඩයක් තියෙනවා. එක් එක් පර්වය අවසානයේදී ඔන්න අපි නිදසුමක් වශයෙන් ගනිමු කායानुපස්සනාව තියෙනවා. ඉදි අච්චත් ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අත්ති කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය අතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති කියලා. මෙන්න මේ විදිහේ පාඩයක්. මීට සමාන පාඩයක් සතිපට්ඨාන සූත්‍රයේ පුරාම දැක්වෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ හැම එකකම ඇත්ත වශයෙන්ම මේ ඒ ඡේදය තමයි සතිපට්ඨාන භාවනාව වශයෙන් දැක්වෙන්නේ. අර ඊට මුලින් දැක්වෙන හරිය සතිය පිහිටුවීමයි. සතිපට්ඨාන භාවනාවේ විපස්සනාවට ගොදුරු වන විපස්සනාවට අයත් කොටස තමයි ඔය විදිහට දැක්වෙන්නේ. ඉති අජ්ජත්තං වා කායේ ආදී වශයෙන්. ඒක අර නිශ්චය කියලා කියන්නේ යමක් මත විශ්වාසයක් තියාන ඒකට හේතු වෙලා ඉස්සේ කරගෙන අනිශ්චිත තමයි නිවනට වචනේ. ඒක තමයි නිස්සරණ කියලා කියන්නේ. සරණක් නැහැ. මොකක් කරනවත් අපේක්ෂාවක් නැහැ. අපේක්ෂා තියෙන හැම එකෙම දුකේ. ඉතින් ඒකම තමයි පණිවිඩ කියන්නේ. පණිවිඩ කියලා කියන්නේ Tamanට ආරක්ෂාව දෙන දේ රැස් කරලා ආරක්ෂක තැනක තියෙනවා. පරමාර්ථයක්, ශක්ෂණ සාහිත්‍යයක්, සම්මුණු හරියක් පණිවිඩය කරගන්න. ඊට පස්සේ පණිවිඩය තමයි අපේක්ෂා කරන්නේ. නාග ආගමන් කරගෙන නාගයෙක් වගේ ඌ ඒක වගේ තමයි කරගෙන්නේ. එතකොට මේ ශුන්්‍යත වෙනකොට අනිමිත්ත වෙනකොට අපණිහිකක් යනවා. එහෙම පණිවිඩයක් නැහැ. එතන එතන උපේනවා. එතකොට මොනම දෙයක් ගන්නවත් හදාගත්තේ නැහැ. තමයි තියෙන වර්තමාන මොහොත විතරයි. ඒ නිසා මේ ඒතිමත් වූ නිශ්චය, නිස්සරණ, පණිවිඩ, අපණිහිත, ශුන්්‍යත, තුච්ඡ මේ අනිමිත් වගේ කියන දේවල් තියෙන්නේ ඒ තියෙනවනේ නිමිත්තක් විතරයි. ඉන්නේ හත ඒ කියන්නේ ওই කිසිම දෙයකින් අපි අරස කරන්න බෑ. අරස කරනවා කියලා හිතපු දෙයම තමයි මාස විනාශ වෙන්නේ. යමක් ගැන විශ්වාසයක් තිබ්බනම් ඒ විශ්වාසික යහුදී ආරාම තමයි සමරෙන්නේ. එනිසායි අනිශ්චිතව ජීවත් වෙන බුදුසසුනේ මතක් කරනවා මුලදී විශ්වාස සද්ධාන්තියක් තියාගන්න. පස්සේ උපකර ගන්න පුළුවන්. ශ්‍රද්ධාව එනකම් මේ නිශ්චය සද්ධා වෙනකන් බුදුහාමුදුර කියන දේ හොඳයි කියලාගෙන යනවා. ඒක දුන්නාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ සද්ධාවත් අයින් වෙනවා. ඔබ දැන් තත් නිවන් දැකලා ඉන්නේ ඔබ දන්නේ නැති උනාට මුඛේවත් එල්ලෙන්න එපා. එතකොට ආවෙන දෙයක්. කොක්ක කෙල්ලිලත් නැහැ, අඩේක හිටලත් නැහැ, මොකවත් රඳපැජ්ජා නැහැ. ඒ කියන්නේ කිව්වොත් එහෙම අපි පේන්නේ දෙකෙන් හැලකපලා ගියා. තරුංගලේ නූල කඩලා ගියා. ඒක නැත්තම් සරණක් නැති වුණා. ඔය සරණ පතන්නේ බුදුන්ගේ පිට මොනවා හරි නම් ඒ පරණ ප්‍රතිමේ හැම වෙලාවෙම බුදුහාම නිග්‍රහයක් කරනවා. බුදුහාමගේ සද්ධාන් පිට මොනවා හරි විශ්වාස කරනවා වගේ. ඒ හැම එකකින්ම බුදුන් නිග්‍රහයක් වෙනවා. ඒ නිසා පුලන්තර බලන්න එnde ende ende ende සරණ කියනවා පිටක් කියනවා බුද්ධ සරණේ ඒකත් බුදුසසුනේ මිහිර නැති විදිහට හදලා තියෙන්නේ. නිසා නිස්සය හෝ පණිතිය හෝ දේවල් ගැන හොඳට මතක තියාගන්න. ඒක තමයි අරමුණු නැති වෙච්ච එකම චේතනා නතර වෙච්ච ගමන් ඔබ තමයි මතුවේ. අපි හිතලා තියෙන කොහෙද කියලා. අපි බලාපොරොත්තු වෙන දේ එයා ඉස්මතු කරලා පෙන්නන උඹට ඔය කවුරුත් හරියට මම නැතු බෑ. මෙන්න බලාපන් මේ ආසාව කියලා පෙන්නන. අන්නේ ඔබවන් තරම් කුටු කර ගන්න බලන්න අරමුණක් නොදී චේතනාවක් නොදී ඉන්නකොට හිත කුයි කුයි ගන්න මොකෙන්ද කියන්නේ. මෙතන විතරයි අපිට වෙලා තියෙන්නේ. මෙතන නැතර කරමු ලකුණක් ගන්න. 74 76 වෙනි පිටුව ගන්න. පිටු දෙවෙනි අන්තිම ඡේදයෙන් පටන් ගන්න. දැන් එහෙනම් අපි මෙතනින් මේ මේ ඉවෙනි නිවීම දේශනා පිළිබඳව මත් ප්‍රකාශ කිරීම සාකච්ඡා කිරීම නතර වෙනවා. අපි ස්වාමීන් වහන්සේ කඩුකුරු ඥානන්ද සාංශ ප්‍රදාන කරගත්ත ඒ ශීලූම ස්වාමීන් වහන්සේලා දීපත් කරගනිමු. ශ්‍රී ලෝකවාසීන් සමග කුසලයේ හදා බෙදා ගන්න අදහසින් ඊතාවතා ජාති ගාථා සජ්ජානාර පිළිගනිමු. චිත්තාවකාශ කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා චිත්තාවකාශ කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා චිත්තාවකාශ කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සිතාං ඥාතේ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වූ ඉදං හෝ ඥාතිනම් හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ අකං සමාගමෝ හෝතු යාවී පාන්තත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකතං සමාගමෝ හෝතු යාවී පාන්තත්‍ය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ පුඤ්ඤාන නිපාන පත්‍ත්‍ය සාදු ස්වාමී